ගියේ. ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග සංගීතවේදී සීඩස් කුලවැලක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත පරිවේශනාංශය භාරව දීර්ඝ කාලයක් කටයුතු කළා. එතුමා අපේ ජනගීය පිළිබඳ විවිධ පරිවේශනාත්මක ගීත සම්භාරයක් නිර්මාණය කරා. අපේ රටේ ජනගීය ගැඹුරු සංගීතයකට පාදක කරගත හැකි බව ලංකාවට ශිල්පීන් වර්ග කිරීමට පැමිණි රතනජංකර් පඬිතුමා වරක ප්‍රකාශ කළා. ලෝකයේ බොහෝ රටවල මහා සම්ප්‍රදායේ සංගීතය සඳහා පදනම් කරගත්තේ ජනකී බවයි රතන ජන්ගත් පරිදුබා ප්‍රකාශ කළේ. අපේ රටේ රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව හමුවේ රතනජංකර් පඬිතුමා කරපු දේශනාවෙන් පස්සේ අපේ රටේ සංගීත වේදීන් බොහෝ දෙනෙකු අපේ ජනගීය දෙසට අවධානය යොමු කරා. ඒ පරිවේශකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්න සංගීතවේදියෙක් තමයි WB මකුලුළුව සූරිය. එතුමා අපේ රටේ ජන ගී ඇසුරින් ඔපෙරාවකුත් නිර්මාණය කළා. ඒ සඳහා අපේ රටේ භාවිත වුණු විවිධ ආරේ විවිධ ශෛලියේ ජන ගීවල තන් තමයි උපයෝගී කරගත්තේ. මකුලුළුව සූරීන්ගේ පරිවේශනා වලිය ඉන් ඉදිරියට ගෙන ගිය මහා සංගීතවේදියා තමයි සීදැස් කුලතිලක ශූරී. එතුමා ජන්මලාභය ලැබුවේ 1926 දෙසැම්බර් 14 වෙනිදා. එතුමා අපේ රටේ සංගීත කලාවට කළ සේවය කිසිසේත්ම අපට අමතක කරන්නට බෑ. අම්බලන්ගොඩ ඉපදුණු එතුමා කලාව, රූකඩ කලාව, නාටකම් කලාව, කෝලං යනාදී විවිධ කලා ක්ෂේත්‍රවල තෝතැන්න වූ අම්බලන්ගොඩින් පෝෂණය ලැබුවා. අපි එතුමා කළ පර්යේෂණ ගීයකට සවන් දෙමු. විශාරද නන්දා මාලිනී සහ ටීඑම් ජයරත්න ගායනා කරපු ඒ ගීතය සීදැස් කුලතිලක සූරීන් ජන ගීයක් පදනම් කරගෙන නිර්මාණය කරපු එක්තරා විදියක නව නිර්මාණයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. සීදැස් කුලතිලක සූරීන් පොල්වත්තේ පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළා. ඊළඟට උසස් අධ්‍යාපනය ලබා ගන්න ගියේ අම්බලන්කොට ධර්මාශෝක විද්‍යාලයට. ධර්මාශෝක විද්‍යාලයට නිතර ආගිය සංගීතඥයෙක් තමයි ආනන්ද සමරකෝන්. එතුමා ධර්මාශෝකයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ගීත කියා දුන්නා ගායනා කරලා පෙන්වුවා. අද අපි ජාතික ගී හැටියට භාවිත කරන නමෝ නමෝ මාතා ගීතයත් එවකට ජාතික ගී හැටියට පිළිගෙන තිබුණේ නැහැ. ඒ ගීතයත් ධර්මාශෝකයේ ශිෂ්‍යයින්ට ආනන්ද සමරකෝන් කියලා දුන්නා. සමරකෝන්ගේ ගීත අහපු සීදස් කුලතිලක සංගීතයට වඩාත් නැඹුරුතාවක් දැක්වුවා. බැස සීතල ගඟුලේ පීන පීන නාමකෝ නගෝ පොඩි මල්ලෙතනෝ වගේ ගීත සමරකෝන් ගායනා කරලා පෙන්නුවාම ජනගීයේ ඡායාවක් එතුමා මේ ගීතවල දැක්කා. මේ නිසා වැඩි වැඩියෙන් සංගීතය පැත්තට කුලතිලක සූරීන් යොමු වුණා. එවකට ධර්මාශෝක විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා දරුවන් වඩාත් సౌందර්ය පැත්තට යොමු කළ යුතුය කියන විශ්වාසය සිටියා. මේ නිසා ඔහු නිතරම එවකට හිටපු ප්‍රවීණ කලාවේදීන් ධර්මාශෝක විද්‍යාලයට ගෙනල්ලා මේ සිසු දරුවන්ට ඔවුන් හඳුන්වා දෙන්නට උත්සාහයක යෙදුණා. කලාගුරු චිත්තසේන වසන්ත කුමාර, සූර්යශංකර මොල්ලිගොඩ වැනි මහා කලාකරුවන් ධර්මාශෝකයට ගෙනල්ලා දරුවන්ට ඔවුන්ගේ කලාව මොකක්ද කියන එක හඳුන්වා දුන්නා. මේ නිසා සංගීතය ගැන නිදිගත් ආශාවක් තිබුණු කුලතිලක සූරීන්ගේ සංගීතයට පිළිබඳ ඇල්ම අවදි වුණා. කුඩා අවදියේදීම ඔහු වාදක භාණ්ඩ වයන්න කැමැත්තෙන් හිටියා. ජන්ම ශක්තියක් නිසාද ඔහුට සිතාරයත් දිල්රුබාවත් වාදනය කරන්නට හැකියාව තිබුණා. එය ප්‍රගුණ කරන ගමන් ඔහු අපේ ජනගීය පිළිබඳව සොයා බලන්නට පටන් ගත්තේ ධර්මාශෝකයේ ශිෂ්‍යකුව සිටින අවධියේ ඉඳලා. එතුමාගේ සංගීත චාරිකාවේ නිර්මාණය කරපු තවත් පරිවේශනාත්මක ජනගීයකට අපි දැන් සවන් දෙමු. කලු කුමාරා දෙවි පුරා දෙවි මේ කලු කුමාරා ලායි සඳුන් කීවේ වත් තුඳ සකුරුද සාඳු සතක් සුද නින්දින දීද ලායි සඳුන් කීවේ වන්සඳ තපුරුද මාළුක සඳුය මින්දෙනරේද කෑ සඳුන් කොඳ කසුතුරු කපුරුද දේ තටුව සාර සාකුමරුට පොද ජය සඳුන් සොඳ කන්තුරු කපුරු දරාපන් ගමගති නිමානේ පිටත නිරානෙන් යුවලින් පැදේ කලු කුමරා දුරහට සෙනදේ කලු කුමරා කුසුවන් නුවන්නේ කිරුලක් ඒ සොඳුරුවන් යන්නම මුදුනෙන් දරුවේ සුදුරුවන් කතුන් තොලොතක් කිරිවරුවේ කුමරුවන් දෙපෙන් කල හැම ලෙඩ ගුරුමේ වනතායි පානේ සිතා සමයන් කෙලෙන්නේ විරිපතානතා නිල් කිරි දිස උන්නේ විරිපතානතා නිල් කිරි දිස උන්නේ දයා රත්නසේකර සහ පිරිස ගායනා කරපු ඒ ගීතය සීදස් කුලතිලක සංගීත වේදිකානන් තොවිල් ගීයක් ඇසුරින් නිර්මාණය කරපු සංගීතයෙන් රසවත් වී තිබුණා. සීදස් කුලතිලක සූරීන් විශ්වවිද්‍යාලයට යන්නට විභාගයට පෙනී සිටියත් ඔහුට ඊට සමත්කමක් ලැබුණේ නැහැ. මේ නිසා ඔහු බොහෝ උකටලීව ජීවත් වූ බවයි ඔහුගේ චරිත කතාවේ සඳහන් වෙන්නේ. හැබැයි ඔහුට ඉංග්‍රීසි ගුරුවත් වීමක් ලැබිලා තෙල්දෙනියේ පාසලකට ඔහු ගුරු වෘත්තියට යනවා. මේ පාසල පිහිටා තිබුණේ දුම්බර මිටියාවතේ. ඊටාම සිත්කලු කඳු ඇටි වලින් වට වූ පරිසරයක. එහි කලායතනයක් පවත්වාගෙන ගිය පාරම්පරික කලා ශිල්පීන්ගේ ගැටබෙර හඬට කුලතිලකයන් වශීකృత වුණා. එය මිශ්‍ර පාසලක්. ඊටාම ප්‍රියජනක දසුන් වලින් පිරුණු පාසලක්. කුලතිලක මේ පාසලේ චිත්‍රකර්මය ප්‍රජාචාරය භූගෝල විද්‍යාව ඉගැන්වුවා. හැබැයි ඔහු හවසට කලේ කාන්සිය මගා ගැනීමට වගේ සිසු සිසුවියන්ට ගායන පන්ති පැවැත්වීම. ඔහුට ජන්මයෙන් උරුමලා තිබුණු ඒ වගේම ආනන්ද සමරකෝන් ඇසුරින් ලබාගත් සංගීත දැනුම නිසා ඔහුට ගායන වේදය උගන්වන්නට තරම් හැකියාවක් තිබුණා. මේ පාසලේ ඔහුට වාදනය කළා පෙන්වන්න තූර්ය භාණ්ඩ තිබුණේ නැහැ. හැබැයි සතියක් ඇතුළත තෙල්දෙණිය විද්‍යාලයේට තූර්ය භාණ්ඩ කට්ටලයක් ලබා ගන්නට ඔහුට හැකියාව ලැබුණා. නුගවැල ඇමතිතුමාගේ කළ ඉල්ලීමක් අනුව මේ පාසලට මාරුවක් ලබාගෙන හා ඔහු එහි සංගීතය උගන්වන්න පටන් ගත්තා. සංගීතය ශාස්ත්‍රීය පදනමක් සහිතව ඉගෙන ගත යුතු බව කුලතිලකයන්ට හේතු ගියේ මේ අවස්ථාවේ. ඔහුගේ අවධානය යොමු වුණේ ආනන්ද සමරකෝන් සංගීතය උගත් ශාන්තිනිකේතනය වෙත යන්න. යම් දිනක මේ ගමේ ඉඳලා කුලතිලක මේ අදහස සිය පියාට දැනුම් දුන්නා. හැබැයි ඔහු කිව්වේ සංගීතය වැනි ගර්හිත කලාවක් ඉගෙනීමට මුදල් නාස්ති කරන්න එපයි කියලා. ඇතැම් වැඩිහිටියන් තුළ මුල් බැසගෙන තිබුණු අදහස තමයි ඒ දෙමව්පියන්ටත් තිබුණේ. නුගවැල විද්‍යාලයේ Taman දන්නා සංගීතය උගන්වමින් සිටි කුලතිලකයන්ට එක දවසක් එහි පැමිණි Tamanගේ මෑණියන් සුබ ආරංචියක් දැන දුන්නා. ඇය දැනුම් දුන්නේ කුලතිලකයන්ට ශාන්තිනිකේතනයට යන්න වියහියදම් තමා දරන්නට සූදානම් කියලා. මේ සුබ ආරංචියෙන් සතුටටපත්ුණු ඔහු වඩ වඩාත් උනන්දුවෙන් නුගවැල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීතය ඉගෙනුවා. අපි කුලතිලකයන්ගේ තවත් පරිවේශනාත්මක ගීයකට සමන් දීලා එතුමා ගැන තවදුරටත් කතා කරනවා කුමන්සේ බදලි ඒ රස කනලු වන්සනකින් මන් පිනවයි නාලික රුසිරු සුන්දර සම්තුන් ගමනයි දැකට වලලු මල් මුතු වෙල් මාල කොටයි යායක ඉනේලු උන් කුමන්සේ බදලි මෑණියන්ගේ උපකාරයෙන් ශාන්තිනිකේතනයට ගිය කුලතිලකයන්ට ශාන්තිනිකේතනය දැක්කේ කවියෙකුගේ සිහිනයක් වගේ. ලංකාවට ඇවිත් ඔහු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට බැඳුනේ සිංහල සංගීත පරිවේෂණ අංශයට. රටවටා සැරිසරමින් ජනගී එකතු කළ එතුමා මකුලොළුව සූරීන් ජනගීයේ පරිවේෂණ නතර කර තිබුණු තැන සිට ඉදිරියට අරගෙන ගියයි කියලා තමයි සංගීතවේදීන් කියන්නේ. ඔහුගේ සංගීත අස්වැන්න අද ගුවන්විදුලියේ තැන්පත් වී ගබඩා වී තිබෙනවා. ජනගීය සම්බන්ධ තවත් පරිවේෂණ කරන සංගීතවේදීන්ට මා හිතන්නේ කුලතිලක සූරීන්ගේ මේ සංගීත ගබඩාව පරිවේශනාගාරයක් වෙනු නොඅනුමානයි. සීදස් කුලතිලකයන්ගේ තවත් ගීයකට සවන් දෙමින් අද අපි ජනරන්ජන ගීතුලින් සමුගන්නවා. අද තාක්ෂණික දායකත්වයේ ඉඳුනිල් උපමාලිකා නිෂ්පාදනය කළා සුරීකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර. Thank you.